සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. වසරකම දෙසැම්බර් මාසය නත්තල් මාසයේ වශයෙන් කිතුණුවන් හඳුන්වනවා. නත්තල නතාලේ යන වචනයෙන් බිඳී ආවා. එහි තේරුම උපත ජනිත වීම. මෙය දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාංශගත වීමේ අභිරහස තුල මරිය තුමියගේ මාතෘත්වයෙන් දාවිද්ගේ නුවරයයි විරුදාවලියලත් බෙත්ලෙහෙම් නගරයේදී ලද උපත සිහිපත් කිරීමේ මංගල්‍යය. කිතුණුවන් ජේසුස් වහන්සේගේ උපත භක්තියෙන් හා උත්සවශ්‍රීයෙන් සමරනවා. නත්තල අද විශ්ව මංගල්‍යයක්. කිතුණු සංස්කෘතිය හා අනෙකුත් සංස්කෘතීන් සම්මිශ්‍රණය වීමක් නත්තලේදී දක්නට ලැබෙනවා. නත්තල හා බැඳුණු සිරිත් විරිත් රාශියක් තිබෙනවා. ඒවා සංස්කෘතික සීමාවන් පරයා සංකලනීය වෙමින් විවිධ සංස්කෘතීන් පෝෂණය කරමින් උප සංස්කෘතීන් බිහි කරනවා. නත්තල් සීයා, නත්තල් ගස, සුබ පැතුම්පත් හෝමාරුව, නත්තල් ගවලෙන හා නත්තල් බැතිගී ප්‍රසංග ආදිය මේ සමයේදී මුළු ලෝකයම එකම උප සංස්කෘතියකට ඇද බැඳ ගන්නවා. උපතෙන් සෙත සෑම සත වේත සතු වේවා. සිරි සුබ නත්තල් සිරියෙන් කී දිවේවා. සිත ලොවට මිහිරගෙන ඒවා හිතුම් උපතේ සෙත සෑම සත වෙත සතු වේවා සිරි සුබ රත්තල් සිරියෙන් සිතට නවමු බවක් හොඳට දැනේවා සමගි දිවිය මගින් සමගි විහිර සැදේවා සමගි විහිර සබැඳි අමර විහිර දැනේවා දිලිඳු ජේසු උපත ලෝක මිහිර ගෙනේවා කිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා සිරි සුබ නත්කන් සිරියෙන් කිරීතිරේවා සිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා සිරි සුබ රත්තල් සිරියෙන් සිරි ඉතිරේවා සිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා සිරි සුබ රත්තල් ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන් අතර පවතින ආගමික ගී ප්‍රධාන වශයෙන් වර්ග තුනකට අයත් වෙනවා. පසම්, කාන්තාරු හා කැරොල් වශයෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් hymns යනුවෙන් හඳුන්වා ඇති කාන්තාරු ගීත වැඩි වශයෙන් දේවස්ථානයේ ඇතුළත දේව මෙහෙයන් සඳහා ගායනා කරනවා. මේවායේ බටහිර සංගීත ලක්ෂණ බෙහෙවින් ඇසෙනවා. පෘතුගීසි භාෂාවේ පයික්ෂාං යන පදයෙන් සිංහලට බිඳී ඇති පසම් යන්නෙන් දුක් විඳීම හෙවත් දුක්ඛ ප්‍රාප්තිය යන අරුත් දෙනවා. ජේසුස් වහන්සේ වින්දා වූ අනේක විද දුක් වද හිංසා පසම් ගීතවලට තේමා වී තිබෙනවා. එක ගව මැදුරක අප නිසා ඉපිද වැඩියා මගේ අපනිසා ශ්‍රී සිරසෙහි කටුවටුනු ගසා වැඩියා වූ ලෝකයේ විවිධ භාෂාවලින් ලියවුණු ගී පද හා සංගීත නිර්මාණ නත්තල් බැතිජී සරණි වලින් මේ සමය ගීතවත් වනවා. Silent Night, Jingle Bells, Gloria ආදී නත්තල් ගී අසන්නන් සුන්දර ලෝකයකට කැඳවාගෙන යනවා. Jingle bells, jingle bells, jingle all the way. Oh, this open sleigh. Jingle bells, jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Dashing through the snow in a one-horse open sleigh. O'er the fields we go, laughing all the way. Bells on bobtail ring and spirits bright. Oh, what fun it is to sing a flame song tonight. ගී විශේෂයක් කැරොල් කෝරල් යන ඉංග්‍රීසි වචනයෙන් භක්ති ගායනය සමූහ ගායනය යන අරුත් දෙනවා 1675 වසරේදී ඉන්දියාවේ දිවාරි නම් ගමේ කොංකාන බ්‍රාහ්මණ වංශයට අයත්ව ජාකෝමේ ගොන්සල්වේස් පියතුමා උපත ලැබුවා. එතුමා ලක්දිවට පැමිණ සුළු කලකින් අටුවා, නිගණ්ඩු කියවා සිංහල හොඳට ඉගෙන ගත්තා. එවකට සිටි ජුසේ වාස් පියතුමා ලියු දෙමළ පොත් සිංහලට නැගුවා. ජුසේ වාස් පියතුමා ස්වර්ගස්ත වීමෙන් පසු නායක දේවගැති දුරයට ගොන්සල් වේස් පියතුමා පත් වුණා. ග්‍රන්ථකරණයට පිවිස ගද්දේ පද්‍ය හා ගීත ප්‍රබන්ධය කළා. පළමු කොට කිතුණු ගීතිකා සිංහලෙන් ලිවීමේ ගෞරවය එතුමාට හිමිවනවා. පියතුමා කොන්කාන බ්‍රාහ්මණයෙකු ලෙස නොව සිංහලයෙකු වශයෙන් ජීවත් වුණා. පුරා වසර 37ක් ඒ මහත් වූ සේවයක් කර 1742 ජූලි 17 වනදා ස්වර්ගස්ත වුණා. හිතුණු ජන වන්දනාවේ බෙහෙවින්ම අසන්නට ලැබෙන්නේ ගී ගායනය. බටහිර තනුවලින් මිදී බොහෝ දේශීය නවතනු දැන් ගෑයෙනවා. ඒවාට සමස්වරත්වය හෙවත් හාමනි ක්‍රමය යෙදීමෙන් තවත් විචිත්‍ර වනවා. නත්තල් ගී යනුවෙනුත් අදහස් කරන්නේ කැරොල් ගීතම බව කිව යුතු වනවා. අද මෙම වැඩසටහනේ සිංහල ගීපද ගරු මොල්ලිගොඩ මෝසස් පෙරරා පියතුමාගේ ගායනා අයිවෝ ඩෙනිස් එඩ්වඩ් ජයකොඩි ටී.එම්. ජයරත්න, ලෙස්ලි ප්‍රනාන්දු හා ඉන්ද්‍රාණි පෙරේරා සබැඳේවා නිමාවටපත් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබල